සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් සභාවට කාලානුරූපව ඉදිරිපත් කරන විදිහට ආරාධනා කරමි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම ලියනගේ මාතය ඉල්ලා සිටිනවා අවතර සමන ගරු ස්වාමින්වහන්සේ මම උදේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. පළමුවෙන්ම සක්මන ඊටමත් සලුවත් කර්කශවත් දැනුනි. පාදයේ සක්මනේ ගැටෙන්නේ නැත. ගැටෙන්නේ ඊට තදිනි. පාදේ බියන්නක් මෙනි. සම්පූර්ණ පාද දෙකටම දැනුනේ එලෙසෙනි. යටිපතුල ඇඟිලි සක්මනටම තද වී ඇති ලෙසකින් දැනුනි. දකුණු පස ඔසවා ගත්තත් වම් පස ඇදගෙන යන ලෙසත් දැනුනි. එහෙත් මම වම දකුණ වශයෙන්ද ඔසවනවා, ගෙනවනවා, තබනවා වශයෙන්ද සිතමින් නොකඩවා සක්මනේ යෙදුණෙමි. මේ විට වෙනදා පපුවේ දකුණු පෙදෙසේ ඇතිවන වේදනා නැතුව සක්මනේ රළු ගතියද කෙමෙන් කෙමෙන් අඩු විය. ගමනද සමහර අවස්ථාවල සිග්සැග් ක්‍රමයකට මෙන් දැනුනි. සක්මනෙහි සීතල ගතියක් ඇති බව පාදවලට දැනුනි. තවත් සක්මන කළ යුතුයයි සිතුනද මම පර්යංකයට ගියෙමි. පර්යංකයේ සුළු වේලාවකදී මට වෙනදා ඇතිවන කකුල්වල තද වේදනාව නැති වී පහසුවෙන් ඉන්න පුළුවන්කමක් දැනුනි. ඊතා සියුම් හුස්මක් වැටුනි. පැයකට ආසන්න කාලයක් සිටින්නට සිතමි. ඒ කාලය තුල දෙතුන් වරකට වඩා දිගු හුස්ම වැටුනේ නැත. ඊටාම සියුම් හුස්ම කීපවරක් දැනුණත් ප්‍රශ්වාසයේ පමණි. ඒ දකුණු නාසිකාග්‍රයේ යන්තමින් දැවටි යන ලෙසිනි. මේ කාලය තුල නොයෙක් අරමුණු පැමිණියේ අඩුවෙනි. අද දින සිදු යම් සිදුවීම මට සතුටින් නැත්තරක් ඇතිවේ. තවත් වේලාවක් පරයන්ක සිටිය හැකිවද එම වේලාව අනුව මම නැගී සිටියෙමි. ඔබ වහන්සේගේ දෙපා නැමද උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සාමාන්‍යයෙන් විස්තර වශයෙන් සරල වார்த்தාවක් වශයෙන් හොඳ අපේ දෙපොළෙම සක්මණ පරියන්ක දෙකේම සක්මණේදී පපියාමාරෝ දැනුනේ නැතය පර්යංකේදී විවිධ අරමුණු වේදනා දැනු නැtei කියනවා මේ විපස්සනා භාවනා කරනකොට කවදාකවත් නෑ බෑ කියන වචන දෙක පාවිච්චි කරන්න වෙන්නෙම නෑ. තියෙන දේ වාර්තා කරන එක විතරනේ කියන්නේ නැති දේ කතා කරන්න එපා. ඒක තමයි නැස්චාර්තය කියලා කියන්නේ. ඉතින් වේදනා නැත්තම් හොඳයි. ඉතින් ඒක නොකිය හිටිය කියලා ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ විපස්සනා භාවනාව කරන සද්දකෝදී නෑ බෑ දෙක නෑ. ඇතියගේ සංඥා විතරයි තියෙන්නේ. ඉතින් මේ වார்த்தාවල මේ වගේ පුංචි පුංචි දෝෂ තියෙනවා. ඒව අර අපි අර සාමාන්‍ය ගැමි ව්‍යවහාරේ නැත්තම් සම්ප්‍රදායිකයේ යෑමේ දේවල් ඉතින් මේ වගේ දේවල් වාර්තා කරන්නේ නැතුව ඇති දේ වැටහෙන දේ හොඳට උත්සන්න වාසන්න වාර්තා කරන්න කරන්න අනිවාර්යයෙන්ම ඔයගේ බාධා වලට හිත ගෙවදින්න ඉඩ නැතුව යනවා. ඒක වාර්තා නොකර හිටියට ප්‍රශ්නයක් නෑ. එච්චරයි මට හිතෙන්නේ. අහගෙන ඉන්නකොට ප්‍රකාශ කරුවොත් හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත යටහත් පිළිෙමි. කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට සිටුවත් මේ මට චකිතයක් විය. ස්වාමීන් වහන්සේ මා තොල්වලට හිත පියාගන්නවා හෝ යමක් කියනවා නම් එය රහතු තොල් කැරකෙන අයුරු, දිව කැරකෙන අයුරු පොතක් බලන විට සිත තැබුවොත් ඇස් කැරකෙයි. ආශ්වාසය ප්‍රශ්වාසයද කැරකෙමින් උඩට පහළට කොටසින් කොටස පෙනේ. වතුර බොන විට එය කැරකෙමින් පහළට ගලා යන අයුරුද පෙනේ. මෙයට අදහසක් දෙන්න ගරුතර ස්වාමින් වහන්සේ. බැලුවොත් ඕනම දෙයක විපරිණාමය වැටෙනවා. ඉතින් අපි මේ වැටෙන හැමදේම ප්‍රශ්න කරනවා. ඒ මොකද අපේ හිතේ තියෙනවා දේවල් නিত্য වෙන්න ඕන, සුඛ වෙන්න ඕන, සුභ වෙන්න ඕන, ආත්ම වෙන්න ඕන. ඉතින් ඒක කරගෙනවා දැක්කොත්, වෙනස් වෙනවා දැක්කොත්, විපරිණාමයටපත් වෙනවා දැක්කොත් අපිට පේන එක තර්ජනයක්, අභියෝගයක්, පශ්චාත්තාවයක්, පසුබෑමක් කියලා. ඉතින් ඒක හිතේ තරන්දි තරන්දි තියෙනවා සමහරට මේ ජීවිතේ ඉඳලා ඊගාව ජීවිතේ දක්වා. ඒ නිසා හොඳට මතක තියාගන්න න්‍යාය දෙකක් ව්‍යපස්සනාවේ තියෙනවා බැලුවොත් පේනවා. පෙනුවොත් ඒකේ විපරිණාමයක් තියෙනවා. විපරිණාමය දැකලා නැත්තම් බල්ලා නැහැ. අන්නේ බලන ක්‍රමේ තමයි විපස්සනා කරනවා කියන්නේ බලනවා විශේෂ පස්සනාවක් දෙයක් දිහා බලන එක නිට්යයි සුඛයි සබයි කියලා නෙවෙයි දේශ බැලුවොත් ඒක සටහන්ස ආකාර විපරිණාමයටපත් වෙනවා අන්නේ විපරිණාට ඉඩ තබා බැලීමට යෝනිසමනස්කාරය කියනවා. ඒකට ප්‍රශ්න කිරීමට අයෝනිසමනස්කාරය කියනවා. ඒ වගේ එනකොට ඇයි මෙහෙම වෙන්නේ මොකද කියලා ඒකට හරස්කපන හිතට අයෝනිසමනස්කාරය කියනවා. ඒකට සාදර වෙලා ඒකට ඉඩ දෙන මනසට යෝනිසමනස්කාරය කියලා කියනවා. ගරුතර සාමින්වහන්ස මම භාවනාවට පැමිණ දින සවස් වරුවත් ඊට පසුදෙන මුළු දවසේදීමත් ආනාපාන අරමුණු කිරීමට උත්සාහ කළෙමි. ඉතා සුළු වේලාවකින් ආනාපානයේ අරමුණේ සිටියේද දිගටම අල්ලා ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට සිතුවිලි වල සිත නතර වීමක් සිදු විය. ඒ බව තේරුම්ගත් මොහොතේම නැවත ආනාපානය මතුවන්නේ ඒ තුල සිටියක් මෙනි. නැවත මොහොතකින් ආනාපානය අතුරුදුන් අතුරුදහන් වූ වාසයේ දවසේ මුල් කාලයේදී මේ தත්ත්වය පැවතියද පසුව සිටිවිලිත් නැත ආනාපානයත් ඇති බවක් නැත හිත චංචල බවක් නැත පරයන්කේ සිටිතු හැම අවස්ථාවකදීම වරහන් ඇතුලේ පැය 8ක් පමණ පරයන්කේ කාලය ගත වූයේ මේ අවුරින්න. පසුතැවීමක්ද තිබුණේ නැත මුළු කාලයම වාඩි වී සිටියාය සිටුවෙමි. ස්වාමින් වහන්සේ පරයන්කේදී විටින් විට ආසුතිවිලිත් මතු ආනාපාන පිතා ඉක්මනින් ආනාපානයේ අවධානයෙන් ගිල්හි යාමත් පසුතැවීමක් හෝ වෙහෙසන ගතියක් නැමැති වීමත් නමුත් නිස්සාරණවන්ට ආවේ භාවනා කිරීමටවත් එය ඒ දින දෙක තුලදීම සාර්ථක නොවුවත් ඒ දරා ගැනීමට හැකියවීමත් පිළිබඳ සියුම් සතුටක්ද ඇතිවිය. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ தත්ත්වය පහදා දෙන මේ නිල්ලමේ. මේ ඇවිල්ලා යන දේ ඇල්ලුවොත් අහුවෙනවා. අල්ලන්න නැතුවොත් අහුවෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ. ඉතිරි බැලුවත්, වේදනා බැලුවත්, ශබ්ද බැලුවත්, ආනපන බැලුවත් මොකක් හරි අපි ඇල්ලුවොත් ඇල්ලුවොත් අහුවෙනවා. අල්ලන්න නැතුව හිටියොත් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක පුදුම මේ බොහොම චිත්තක්ෂර දෙක තුනකින් තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. ඉතින් මේ ඇල්ලීම යුතුයකමක් කරගෙන වගකීමක් කරන භාරයක් කරගන්න එක තමයි පෘථජ්ජනයේ වැඩි. ඉතින් සාහු වෙනවා යා. ආර්යයන් වහන්සේලා බලන පෘථජ්ජනේ ධනේ අල්ලන දේ ඒගොල්ලන්ට දීලා අල්ලගන්න දීලා අල්ලන්න නැතුව ඉන්න ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ තරම්ම සරල දෙයක් මේකේ තියෙන. නමුත් ඒකට අර මේ අපි තෘෂ්ණාව දේවල් අල්ලගැනීමේ පුරුද්ද මේ හැකිල්ල ඇතුළට නැමිලා තියෙන මේ හැකිල්ල අනිත් පැත්ත හැරෙන්නේ උඟ දෙනෙක් හිතනවා කල්ප ගානක් යයි මෛත්‍රී බුදු ආමරකම් ඉන්න ඕන කියලා. ඒ චිත්තක්ෂණයක වැඩක් තියෙන නිසා අල්ලවුවොත් අහු වෙනවා. අල්ල නැතිවොත් අහු වෙන්නේ නැහැ. ඒ නිසා දර්ශනයකට ගන්න චිත්‍රපටියක් පෙන්නකොට ඒ චිත්‍රපටි තිරේ දියැලක් පෙනුනයි කියලා තිරේ පෙඟෙන්නේ නැහැ. ඒ චිත්‍රපටි තිරේ ගිනි කන්දක් ලැබුණයි කියලා තිරේ ගිනි ගන්නෑ. ඒ චිත්‍රපටියේ ශෝකාන්තයක් කියලා තිරේ සතුටටපත් වෙන්නේ නැහැ. ඒ චිත්‍රපටියේ දුක්ඛාන්තයක් කියලා තිරේ සතුටටපත් වෙන්නේ නැහැ. අඳුරු වලාකුළු ගියත්, දූලි වලාකුළු ගියත්, සුදු වලාකුළු ගියත් අහස කෙලෙසෙන්නේ නැහැ. ඉතින් ඒකට ඉසත බඳගෙන ඇඬුවොත් අයියෝ අඳුරු වලාකුළු මහා මුස්පේන්තුයි කියලා බලන හිත මුස්පේන්තුයි කියන එක තමයි එකෙන් කියන්නේ. ඒ ගණන් ගන්න නැත්නම් ගණන් ගන්න නැහැ. එතකොට අහසත් වගේ හිත පිරිසුදු වෙනවා. ඒ නිසා මේ මේ ඇදලීම අතහැරීම කියන එක කල්ප ගණන් දඟලන්න ඕනේ මේ ක්ෂණ මාත්‍ර වශයෙන් මේක පුරුදු කරන එක නිකන් විනෝදාංශයට කරතයි. ඒ විනෝදාංශයට කරනවා නම් උදේ බණ ඇහුවොත් හැන්දෑවට මේ ශිල්පේ සාක්ෂාත් කරන්නේ කරන්න පුළුවන් කියලා බෝධිරාජ සූත්‍රයේදී සර්වචනසේ දේශනා කරනවා. ප්‍රීම වශයෙන් අතොත් අවුරුදු 7කින් අල්ලන්න පුළුවන් කියලා කියනවා. අල්ලන්න පුළුවන් කියලා කියන්නේ දේවල් අල්ලන එකේ අල්ලන්න නැතුව හිටියොත් අහුවෙන්නේ නැහැ කියන එක අහුවෙනවා. වෙන වචනයක් නැහැ ඒක පාවිච්චි කරන්න. ඉතින් ඒක manussත්වයට එක්ක අපිට ලැබිච්ච දෙයක්. ඉතින් අපි අවුරුදු 7 වුව කීයක් ඉඳලා තියෙනවද දැන්? 7 වුව 7ක් හිටියත් තාම පුරුද්දට කොළඹපත් එක සෙල්ලම තමයි යන්නේ. කාන්දම් කැලක සෙල්ලම තමයි යන්නේ. නිසා ඒක අල්ලන්න නැතුව ඉන්න ප්‍රමාණය ගණන් කරනවා නම් පොත් බැීමක් කරනවා නම් එතකොට අපිට ලොකු ආඩම්බරයක් එනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම කේවල தত্ত্ব නෙමෙයි සාපේක්ෂව අල්ලන්නේ නැතුර්මානේ වැඩි කරන්න වැඩි කරන්න ආතතිය අඩුවීමක් අසහනය අඩුවීමක් වෙනවා. ඉතින් ඒක වැටහෙන තැන තමයි බොජ්ජංග මට්ටම. ඊට ඉස්සෙල්ලා එච්චරම හිතට විශ්වාසෙ නැති වුණාට කරගෙන කරගෙන ගිහිල්ලා තමයි දවසක මේක බොජ්ජංග මට්ටමට එන්නේ මේක ඒ යෝගාවචරයට නිකන් හාව හඳ දැක්කා වගේ ලාවට වැටෙන්න පටන් ගන්න වෙලාව මේක මිදිරට කරගෙන ගියොත් ඔක කියලා කරන්න පුළුවන් වශී කරගෙන කරන්න පුළුවන් චිත්ත ශක්තියෙන් කරන්න පුළුවන් ශක්තියටපත් වෙනවා ගරු ස්වාමින් වහන්සේ මම ඇඳක වාඩි වී භාවනාවට සූදානම් වීමි මම දැන් මෙතනෙයි අරමුණු කරගෙන සිටියෙමි ආනාපානයට සිත යොමු කළත් සකට වූයේ ප්‍රස්වාසයේ පමණි එයත් ඊට සියුම්ම ටික වේලාවකදී දකුණු වම් පාද පොළව ඇලී හැටියක් දුටුවෙමි. පාදයේ පොළවට නොගැටෙන තැන පවා පොළව බදාගෙන තයක් දැනුනි. පාදවල මහ පැටැඟිල්ල සමග ඇති ඇඟිලි තුන තදින්ම පොළව විදගත් හැටියක් දැනුනි. ස්වාමින්වහන්සේ මෙසේ වාඩි වී භාවනා කරන විට ඉදිරියට කළ යුත්තේ කෙසේදයි පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිරොග් නිරෝගී සුව ලැබේවා. මේ වාක්‍ය දෙකක් ලියවිලා තියෙනවා. ප්‍රසවාසයේ වැටෙන්නේ ආශ්වාසයේ වැටෙන්නේ ආස්වාසේ වැටෙන්නේ නැහැ ප්‍රස්වාසේ වැටෙනවයි කියනවා. මෙන්න මේ වැටෙන්නේ නැති ප්‍රස්වාසේ වැටෙන්නේ නැති බව දැනගත් හැටි දන්නේ දකින්න දවසේ නිවන් දකිනවා. පොළවේ කකුල තිබ්බාම ලේ වකේ පොළවේ වදින්නේ නැති බව ලියලා තියෙනවා. ඒ දැනීමක් තියෙනවා. අන්නේ වදින්නේ නැති බව දැනගන්න තැන තමයි නිවන තියෙන්නේ. එනිසා ඒ දැනන දෙයට සාපේක්ෂව හැම වෙලාවෙම මේකේ අන්ද බින්දුවක් පෙන්නනවා. මේකේ පරාශයක් පෙන්නනවා. මේකේ හිස්තනක් පෙන්නනවා. මේක අවකාශයක් පෙන්නනවා. ඒක නිකන් කටදිව බොරු කිව්වා දිව බොරු කරන්න බැරුව වගේ සමහර විටක අපේ වාක්‍ය පිට වෙනවා. අන්නේ නොදැතිච්ච බවට දැනුනේ මොකේමද මට? ඒක මමද? ඒක මගේද? ඒක මගේ ආත්මයේද කියලා අන්න ඒකට හිත ගිය දවසේ ප්‍රඥප්තිය අතහැරලා ප්‍රමාත් ධ්‍යාට හිත යනවා. ඒ නිසා මේ දැනෙන දේට සාපේක්ෂව නොද හැම වෙලාවෙම නොදැනීම ඉඟිබිඟි කරනවා. නිකන් මුකුළු බානවා. අන්නේ දැනන දෙයට සාපේක්ෂව නොදැනන දෙයට යන නොදැනන දෙයට උත්සන්න කරන සමීප කරන ආසන්න කරන අප්‍රමාද කරන ධර්මයේ දිගේ යනවනම් ජීවිතය හරි සෙල්ලක්කාරයි. නිවන කනගාව. දැනෙන දේ අල්ලලා නම් කවදාකවත් කෙලවර කරන්න බෑ. හැබැයි දැනෙන දේ නැතුව නොදැනෙන දේ අල්ලන්න බෑ සාපේක්ෂයි. ඒ නිසා නොදැනීම පටන් ගන්න තැන භාවනාවට යන්න දෙන්න. දැනීමට හිත යනකම් බහනක් කරන්න. කරලා කරලා දැනීමට සාපේක්ෂව නොදැනීම එනකොට එමීට ඕටෝ පයිලට්ින් දාලා නොදැනීම දිහාවට අවධානය යොමු කරගෙන ඉන්නකොට තමයි තේරෙනවා ධර්මයේ වැඩ කරනවා කියලා. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනට සහභාගී දිනේ සිට වැඩිපුරම සක්මන් කළේ වැලිමලුවේ. වැලිමලුවේ සක්මන් කරන විට වරහන් ඇතුළේ විනාඩි 45ක් පමණ මගේ සිතට සිතුවිලි එම බොහෝ අඩුවේ. අවස්ථා දෙක තුනකදී පමණ සිත විසිර ගියා. මම සක්මන් කරන විට දෙපතුලට වැලි පොළව ස්පර්ශන විට දැනෙන සංවේදනා හොඳින් අධ්‍යයනය කළා. එනම් පතුලේ වැඩිපුරම වැලි ස්පර්ශ වන්නේ ඉදිරිපසටත් විල්ම ප්‍රදේශයටත් බව. එවිට වැලිවල තිබෙන ස්පටික ස්වરૂපය, මෘදු ස්වરૂපය, සීතල, උණුසුම් සමහර ස්ථානවල පාදයේ වැලිවල ඉරණ සුළු ස්වરૂපය මා විසින් අධ්‍යයනය කළෙමි. පාදයක් ඔසවා අනෙක් පාදයේ තබන විට දකුණු කකුලේ වලලු කර්ම ප්‍රදේශයේ සහ ධනහිස ප්‍රදේශයේ මද වේදනාවක් දැනුනි. මා ඇවිදින බව දැනගනිමින් ගමන් කරද්දී ශරීරය සම්බර කර ගැනීම එක් පාදයක ඔසවා අනෙක් පාදයක් තබන විට ශරීරයේ දෙපැත්තට දෝලණය වන ස්වරූපයක්ද අධ්‍යයනය කෙලෙමි. විනාඩි 45කට පමණ පසුව මම වැලිමලුවේම තිබෙන ස්ථානයක ඉඳගෙන ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. හුස්ම රැලි හතරක් පමණ අධ්‍යයනය කරන විට වරහන් ඇතුලේ එද හුස්ම රැල්ලේ ස්වરૂපයෙන්ම නොදැනිනි. මගේ හිස පහතට වැටි ඇති බව වැටහෙන විට නැවත හිස කෙලින් කර ආනාපාන සිත යොමු කෙලෙමි. මාහට දිගින් දිගටම පරයන්ක භාවනාවේදී මේ தත්ත්වය සිදුවේ. මට නිින්ද ගියාදෝ යන සැකයෙන් මම හැම විටම ඉෂ කෙලින් කර මූලික කර්මස්ථානයට හිත යොදවමි. මේ தත්ත්වයම තවදුරටත් කරගෙන යා යුතු දැයි පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට එදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේකේ අවසානට විස්තර වේගන යනවා මේ නොදැනීම පටන් ගන්න හැටි බෙල්ල කඩා වැටෙනවා නිින්ද ගියාද කියලා දන්නේ නැත්ත්වයට එනවා එතෙන්දි තමයි යෝගාවචරයට පූර්ණ සතිය ෆුල් බැටරිය charge කරගෙන මෙන්න මේකට ලෑස්ති වෙලා ගිහිල්ලා මේක කොහොමද එන්නේ කියලා මේ මල පනින තැන මේ ඉරිපැන්නුම එන තැන මේ දිශා මාරු වෙන තැන තමයි නිවන තියෙන්නේ. ඉතින් ඒකට දැන් ඕන වෙලාවක යන්න පුළුවන් එන්න පුළුවන් දැන් නම් ඒක අකරතැබ්බයක් වගේ තමයි පේන්නේ. ඒත් ඒකටම සැලසුම් කරගෙන ගිහිල්ලා දන්නා තැන සිට නොදන්නා තැනට යන තැන අරමුණක් තියෙන තැන නිසා අරමුණ දැන් ඉතනට යන තැන විස්තර කරන්න පුළුවන් තැන විස්තර කරන්න බැරි තැන තමයි මම ඉන්න තැන ඉඳලා මම නැති තැන. මම සහ මම නොවේ කියන සීමාව ඉදලා මම සහ මම නොවේ කියන සීමාව නැති තැන. ආන්නේ මලපන්නන තැන, ඉරිපැන්නුම තියෙන තැන, ඒ එලිපත්ත අල්ලගත්තොත් ඒ යෝගාවචරය උඩ හිතයි යට හිතයි දෙක අතර මැද බිංගයක් හදාගත්තා වගේ කැමැති වෙලාට යට හිතට යනවා කැමැති වෙලාට උඩ හිතට යනවා. ඉතින් මේ යටි හිතේ තියෙන අපූර්වත්වය තමයි ඒ නොදැන තැන තියෙන අපූර්වත්වය තමයි ඒකේ ගාන පිරිමිකමක් නැහැ ඒකේ හරි වැරදි දෙකක් නැහැ. ඒකේ අයිතිකාරයක් නැහැ. එතන නිතරම ජයත් තියෙන කිසිම තරඟයක් නැහැ. ඒකේ මගේ කියලා කුට්ටියක් කඩා ගන්නත් බෑ. ඒ නිසා එතන manussකම 100%ක්ම තියෙන අරසායලා. දන්න තැන හැම තැනම manussකම නැහැ. ඥාන පිරිමකමයි, ලොකු පුංචිකමයි, තාන්න මාන්නයි මේකෙන් අසුචි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දන්න තැනලා නොදන්න තැනට යනකොට මම යට ආස කරන තේ මිනිහට බයක් ඇති වෙනවා. මාන්නේ තියෙන මිනිහට බයක් ඇති වෙනවා. තෘෂ්ණාව තියෙන කෙනාට බයක් ඇති වෙනවා. ඉතින් ආ විදහාට ආයසරයක් අර දන්න පැත්තට එනවා. දන්නේ කාට වැඩි හොඳයි දන්නේ කා කියලා. නමුත් මේ පයින් ගහන්නේ නිවනටයි. පයින් ගහන්නේ මධ්‍යම ප්‍රතිපදාවටයි. පයින් ගහන්නේ නොසලින මනසටයි. පයින් ගහන්නේ උපේක්ෂාවටයි. ඒ නිසා ලෑස්තිලා යන්න ඕනේ මේ පණිවිඩේ එන්න පටන් ගත්තට පස්සේ මේ දන්නා තැන සිට නොදන්නා තැනට මාරු වෙන තැන. මල් පැන්නුම් ඉරි පැන්නුම් පෙන්වන තැන දිශා මාරු වෙන තැන අන්න එතනදී බුදුහාමුදුරුවෝ ඉන්නවා මැද ඉතින් සාමාන්‍ය මිනිස්සුන් හිතන්නේ මේක අල්ලන්න බැරි එකක් නිකන් හීනෙකට අවදි වෙන්න කියනා වගේ නමුත් මේක බොහෝ වාරයක් කරනකොට යෝගාවචරයට ඒක අභියෝගයක් වෙනවා කොහොමද දන්න තැනලා නොදන්න තැනට යන්නේ ඉතින් ඒක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න එතකොට හැකි සංඥා වෙනවා මේක අල්ලන්න පුළුවන් අල්ලනවා ආන එදාට තේරෙනවා අපි යටිහිතට යන්න එහෙම නැත්නම් නිදානේ තැම්පත් කරලා තියෙන බින්ගෙට යන යප මන්ත්‍රය අල්ලගත්තා වෙනවා. රහස්‍යත්‍ර හොයාගත්තා වෙනවා. අනේ එතකොට තේරෙනවා අපි මෙතෙක් කල සංසාරෙන් තත්ිර මේ දන්න ශේස්ත්‍රයේ ඒකේ කවදාකවත් ඉස්පාසුවක්වත් සාන්තියක්වත් සහනයක්වත් ආතතින්තර තත්වයක් නැහැ. මෙතන ඇතුළට ගියාට පස්සේ ඒ මොනම කරදරයක්වත් නැහැ. නිතරම ජයක් තියෙන නමුත් බයක් ඇති වෙනවා පුහුදුන් පුද්ගලයා. බප්පෝ මේ තිබුණ දේ නැති වුණානේ කියලා. ඒ බය නැති කරන තමයි අපි සරුවචනංශ අපිට සද්ධාව දීලා තියෙන්නේ, සීලය දීලා තියෙන්නේ, සතිය දීලා තියෙන්නේ. නිසා දන්නාතනේ පවතින සතිය නොදන්නාතන්ට යනකොට කියනවා අනිමිත්ත සතිය. නැත්නම් අනිමිත්ත සමාධිය කියලා. ඒ නිසා නිමිති අරගෙන අරගෙන අරගෙන ගෙවම් කරලා නොදැනෙන තැනට යනකොට පූර්ණ අවදියකින් පූර්ණ ලෑස්ති වෙච්ච මනසක යන්න එතකොට තමයි තේරෙයි ජීවිතේ තිරියන් වෙන්න පටන් ගන්නවා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ආස්වාස රැල්ල ගෙවි ගොස් හිස්තැන සිටියේදී නැවත හිත හිස්තැනින් ඉවත් වූ විට කය ගැස්සීමත් නැවත හිස්තැනට හිත ගමන් යාමත් සිදුවේ. මේ කය ගැස්සීම හා හිත හිස්තැනට යාම අතරදී ආස්වාසේ මතුවීමක් සිදු නොවේ. එසේම නැවත සිත හිස්යන්ට අරමුණු වීම සිදුවේ. ඔබ වහන්සේගේ ඊයේ දින පැහැදිලි කිරීමේදී ආස්වාසේ මතුවීම නැවත එය ගෙවි යනතුරු බැලීම ගැන සඳහන් විය. මගේ වරදක් නම් සමාවන්න මේ නිවැරදි කර දෙන්න මෙන් කරුණාව ඉල්ලමි. ඒ මොකද්ද නිවැරදි කරලා දෙන්න කියලා ඉල්ලන කාරණාව ප්‍රකට නැහැ. වචන ගොඩක් තියෙනවා වාක්‍ය ගොඩක් තියෙනවා ඔය අල්ලගෙන තියෙන ක්‍රමේ හරි මං කියන්නේ 100ක් හරි නෙවෙයි මේ විදිහට කරගෙන කරගෙන යන්න කොයි වෙලාවෙත් දන්න තැනilla නොදන්න තැනට යන්නේ සමහර කට්ටියට දොන්දන්න තැනilla දන්න තැනට එන එක අහුවෙනවා සමහරෙකුට නොදන්න තැන දන්න තැනilla නොදන්න තැනට අහුවෙනවා මේ දෙකෙන් කොයි එක ඇල්ලුවත් ඒක හරිම සෙල්ලක්කාර වැඩක් හරිම ලස්සනම විනෝදාංශ ලෝකේ තියෙන තිරියන් වීමේ රහස තියෙන එතනයි ඒක නිසා මේ තිබිලා මේ නැති වෙනවා මේ නැති වෙලා මේ තියෙනවා. මේකෙන් මේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වීම කියලායි මේක භාවනා ලෝකේ පාවිච්චි කරන්නේ. මේක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල අද තියෙන අමාරුම තැන ශක්තිය ද්‍රව්‍යයක් බාටපත් වීම සහ ද්‍රව්‍ය ශක්තියක් බාටපත් වීම පිළිබඳව E mc2 කියන ඒ සමීකරණය හොයාගත්ත අයිස මෙයාට තමයි මේ අයින්ස්ටයින් තමයි මුළු සත වර්ෂෙම දක්ෂම විද්‍යාඥයා කිව්වේ. හැබැයි මේක දැකලා නෙමෙයි කිව්වේ. මේක අත්දකින්න එයා දන්නෙත් නැහැ. මේ අත්දැකීම තුළ නිවන කියලා තියෙන දන්නෙත් නැහැ. හැබැයි ගාලකට පය වැදුනා වගේ මිනිහාති වචනා වගේ කියවිලා තියෙනවා. ඊට වැඩිය දක්ෂයක් ගුණයක් වටනවා. අයින්ස්ටයින්ලා ලක්ෂයක වටිනාකමක් තියෙනවා. මෙන්න මේක හරියට දැක දැක දන දන කරන්න පුළුවන් මේක වශී කරන්න පුළුවන් මේක සිද්ධි කරන්න පුළුවන් මෙතනයි මම මේ භාවනා ජීවිතය කරන හොඳම සෙල්ලක්කාර වැඩේ කියලා කරනවා නම් අපිට මුළු දවස පුරාම පරිවේශණේ. දන්න තැනilla නොදන්න තැනට යන්නේ කොහොමද? නොදන්න තැනilla දාන තැනට යන්නේ කොහොමද? මේ පරිවේශණය කරන්නේ නැති කෙනෙක් බලන්න අවදියේ ඉඳලා නිින්දට වැටෙන්නේ කොහොමද? නිින්දේ ඉඳලා අවදි වෙන තැන කොහොමද? ඒක මේ ලොකු මට්ටම. මැක්‍රෝ ලෙවල් එක. ඒකේ ශුද්ධ මට්ටම, චිත්තක්ෂණ මට්ටම තමයි පරියන්කේදී දැනීම එනවා නොදැනීම යනවා. හැම හුස්ම රැලි දෙකක් අතරම ඕක සිද්ධ වෙනවා. ඔක හොඳට අවදියෙන් හොඳට උත්සන්නව හොඳට ආසන්නව හොඳට සාදරව ඒකම බලන සුළු හිටියොත් වයසට යන්නේ නැහැ. එතන තමයි ඒ මේ වයසට නොයෑමේ රහස තියෙන නිසා පුළුවන් තරම් අවදි වෙන්න නම් මේක හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන්නේ මට තියෙන එක දිහා බලන එකයි කියලා ඉස්සලා ප්‍රශ්නෙට මම කතා කරුවා වගේ මේක පැහැදිලි කරන්න කිව්වට තිබෙන කරන්න දෙයක් නැහැ. මං කියන්නේ මං කියන එකෙන් ඔක්කොම පැහැදිලි වෙනවයි කියලා. ඒක කරන්නත් බෑ. නමුත් යෝගාවචරයේ යුතුයකම තියෙනවා. වගභාරයේ තියෙනවා, වගවීම තියෙනවා. කරනකොට කරනකොට තමයි බුදුන්ගෙන් සුවයක්ත වෙනවා. ගුරුන්ගෙන් සුවයක්ත වෙනවා. ධර්මයෙන් සුවයක්ත වෙනවා. කාරණාවට එළඹ වාසය කරන්න පුළුවන් වෙනවා. අතිගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සතිය. මම දැන් මෙතන ලෙස සිහිය පිහිටුවමි. කෙමෙන් හුස්ම වෙත යොමු වේ. පය භාගයකදී පමණ සියුම්ම හුස්ම දැනේ. සිතුවිලි වරින් වර පැමිණේමි. සිත පැමිණේ. තදබල ලෙස සිත පිට ගිය විට කොන්දේ ගැස්වීමක් පැමිණ නැවත ආනාපානට සිහිය පැමිණේ. නොකඩවා භාවනාව සිදුවේ. සිහියේ වෙනසක් නැමැති බව දැනේ. ඇඟ කිලිපලා යාම් ඇතිවන අතර ඒ බලන විට හුස්ම වේගයට ඉබේ වැඩිවීමක් වී නැවත සාමාන්‍ය වෙන බව තේරේ. හුස්ම ඊටාම සියුම් වූ පසු ඒ දෙස සිත යොමා සිටීම උත්සාහ කරමි. පැය එකමාරක උපරිමයක් අත්විඳ ඇත. උපදේශ පතමි. ඔබ වහන්සේට දීර්ඝාය වේවා. මේ සාකච්ඡා කරන මේ කයෝටි ඉස්ලා ප්‍රශ්න දෙකේදීම තියෙන්නේ මේක මේකට විවෘත වුණාට පස්සේ රංකිරිකට ගාගත්තට පස්සේ සක්මනේදී මේක එනතන් එන ඒම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්නේ ඊට පස්සේ ඉදින්දා වැඩ කරනකොට කොච්චර හරි මෙන්න මේ විස්රාම එනකන් මේ හුදකලා වෙනකන් Taman නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. සතියෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. නිස්සද්දව වැඩ කරන්න ඉගෙන ගන්න. නිස්සද්ද බැරි නම් ඊටදී බොහෝමත්ම විචිත්‍ර දේ තමයි Tamanගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ. වැඩක් කරනකොට Tamanගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න ඉබේම සතුටුමත් වෙනවා. අනුන්ගේ සත්‍ය ගැන හොයන්න යන්න එපා. ඒකෙන් ද්වේෂය මතුවෙනවා. Taman වැඩක් කරන කොච්චර සටපට සද්ද වෙනවද කියලා බලන්න බලලා ඉදින්දා වැඩ කරනකොටත් මේ විවේකේ මේ විදිහට යන්ත්‍රයකින් වෙන්නා වගේ වෙනව දකින්නවනම් මුළු ජීවිතේම විනෝදාංශයක් විතරයි. වග බහරයක් එහෙම නැත්නම් මේ වරදණ්ඩයක් බර ඇදිලක් එන්නේ නැහැ. ඉතින් සමේ පරියන්කේ පෙන්නපු එකනට තියෙනවා විවිධාංගීකරණයක් ඒක සක්මනීදි ගන්න පුළුවන්ද ඒක එදිනදා වැඩවලට ගන්න පුළුවන්ද කියලා අන්නේ විදිහට මේක ඉතිරි පැතිරි යන විදිහට කටයුතු කරන එක තමයි කරන්න තියෙන්නේ. අපි පූජනීය ස්වාමින්වහන්ස નિરાයාසයෙන් කිරණ සක්මන අතරතුර වැඩි බරක් තල්ලු කරගෙන ඉදිරියට යන බවක් දැනිනි. ඉන්පසු පරිරංක භාවනාවට වාඩි වූ සැනින් සිත තද ඝන අන්ධකාරයකට கிඳා බැස්සියේ. හිතේ සිතුවිලි හෝ රූප පෙනීමක් නොවිය. නමුත් ශබ්ද සහ ශරීරය පිළිබඳ දැනීම බාහිරින් පැවතිනි. ශරීරය වැක්කිරිනි. පැයකින් පසු නැගිට්ටද හිතේ ස්වභාවය නොවෙනස් වූ බැවින් ඇඳට ගොස් භාවනා කරමින්ම නින්දට ගියමි. ඒ අතරතුර තිබුදුණු විටද ඒකාග්‍රතාවය නොකැඩී උදෑසන අවදි වෙන තුරුම පැවතිනි. හිත දැඩි අඳුරට කිඳා බැසීම, දැඩි ඒකාග්‍රතාවයක් පැවතීම සහ බහරින් රූප සංඥා වරාගත ශරීරය, ශබ්ද තිබීම පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. නෑතර මෙහෙම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දිගට මේ විදිහට නොසැලෙන මනසක් ඉරියව වෙනස් වුණාට අරමුණු වෙනස් වුණාට සතිය කැඩිය යුතු නෑ. උපමාවක් කියනවා නම් වතුරේ තෙත ගතිය උතුරු කුර දිවෙන්ට ගියත් දකුණු කුර දිවෙන්ට ගියා වෙනස් වෙන්නේ වතුර කියන්නේ තෙත ගතිය තමයි. එම ලුණු කැල්ලක් කටේ තිබ්බට පස්සේ ලුණු රසයේ ඥාන පරිම කමක් නැහැ. ඒ ලුණු රසයේ වයසට යාමකුත් නැහැ. එළුණු රසේ වරක් අත්දැක්කට පස්සේ කෝටියකට පස්සේ අවුරුද්දට බැලුවොත් ඒ රසෙමයි. ඒ වගේම හිතේ ප්‍රകൃතිය තියෙන මේ සාන්ත ප්‍රණීත භාවයේ දැකගත්තට පස්සේ ඒක ওই කෝයි එකෙම ටිකක් හැල හැප්පෙන ගතිය නම් තියෙනවා ආයෙසරයක් වතුර තෙත ගතිය එන්න වගේ උතුරු කට්ට උතුරට ඇදෙනවා වගේ පොල් ගෙඩියක් වතුරට දාහම ලැබු පැත්ත උඩට එනවා වගේ ඒ ප්‍රകൃතිය එනවා ඉතින් ඒකට ඉඩ දෙන එකට කියනවා තතතාවය ස්වභාවික ජීවිතය නොසැලෙන ගතිය අෂ්ටරෝගතරේ කම්පාණ වෙන ගතිය කියලා ඒකට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන යමක් නොකර ඉන්න එක විතරයි. මොනවා කරුවත් මේක අවිස් වෙනවා. එන දෙයට එන්න අරින්න පොල් ගෙඩියක් කොච්චර කරකොල වතුර දැම්මත් ලබු පැත්තුඩට එනවා. ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. උතුරු කටට කොච්චර පයින් ගහනතර කරන්න කැරකිලා කැරකිලා ගිහිල්ලා උතුරට හැරෙනවා. වතුර කොච්චර රත් කරන්න එකේ තෙත ගතිය නැති වෙන්නේ නැහැ. ලුණු මොන જાති කුඩු කෙරුවත් ලුණු රසය නැති වෙන්නේ නැහැ. ඒ වගේ මේ හිතේ ප්‍රകൃතිය දැක්කට පස්සේ අභියෝග කරන්න පුළුවන් බුදුහාමුදුරන් ඒක ඍජුවම ප්‍රකාශ කරනවා මරණයේදීවත් අසත්‍යමත් වෙන්නේ නැහැ. ලෙඩක් කරදරයක් දුකක් පීඩාවක් එනකොට අසත්‍යමත් වෙනවයි කියලා කියන්නේ අපි අමෝරාවෙන් કૃතිම දෙයක්. දන්නේ නැති නිසා මුකුත් වෙලා නැහැ. අන්න එක දැක්කට පස්සේ පේනවා සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද සද්ධර්මය මොකද්ද අසද්ධර්මය මොකද්ද ඇසුරු කරන්න ඕනේ කවුද ඇසුරු නොකළ යුත්තේ මොකද්ද කියලා හොඳට තේරෙනවා මේ Taman තුලින් මේක අත්දැක්කට පස්සේ ඒ නිසා ඒ නොසලෙන බව එහෙම නැත්නම් මේ අකම්පිත ස්වરૂපය ප්‍රත්‍යක්ෂ වෙන්නේ බාහිර අෂ්ටලෝක ධර්මෙන් අපි කම්ප වෙන වෙලාවට තමයි අපි අපි කම්පණය කරන අකුප්පණ්ඩ හදන වෙලාවේදී අකුප්පා ක්‍රමයට ඉන්න ගියාම තේනවා හැම කම්පණයකදීම බුදුහාමුදුරන්ගේ පැත්ත දිනනවා මායාවේ පැත්ත පරදිනවා මොන දුකක් කරදරයක් ආවත් මේක ස්ථාවර කරගෙන තමයි ඉදිරියට යන්නේ නිසා හැම පැමිණි දුකක්ම පැමිණි රහක් බවටපත් වෙනවා මේ මූල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ නිසා ඒ ඕන දුකකට එන්න හරිනේ. එතකොට සංසාරගත වෙලා තියෙන එරියස් එක දුක් එන්න පටන් ගන්නවා. මොකා ආවත් මතක තියාගෙන ඉන්න ඔය මූලික ශක්ති වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රහසක් බුදුහමසෝ කියනවා මේ ජීවිතේදීම භවයේ කෙලවර කරන එක නාට එරියස් එක්ක දුක් එන්න පටන් ගන්නවා. එයා ඒක බාරගන්නේ සතුටට. දන්නවා දැන් account balance කරන්න හදන්නේ අවුරුදු ඉවර වෙලා accounts පෙන්වන්න හදන වෙලාව වගේ ඔක්කොම එන්න ගන්නවා. ඉතින් අනෙක් මිනිස් හිතනවා අනේ හද දෙයනේ මේ මේ මේ මිනිහ මනසට මොකටද මේ කරදර ඉන්නේ කියලා. ඒත් ඒ මනසට ඒව කරදර නෙවෙයි. එයා දන්නවා දැන් වැඩේ ඉවර කරන්න හදන්නේ කියලා. ඒ නිසායි බුදුහාමුදුරු කිව්වේ අඟුලිමාල හාමුදුරන්ට අඟුලිමාල ඔබට පාර යනකොට ගල් වදිනවා. මිනිස්සු පිටට කර ගහපුවාම මූණට වදිනවා. සිවුර ඉරෙනවා. ඔව්වා ඉවස ගන්න බැරි වුණොත් බාපායට ගියොත් ආය බුද්ධ කල්ප කීයකට එන්න වෙයි දන්නේ මේ ජීවිතේම ඉවර කරන්න ඕනේ නම් ඔය අනුම් බැනුම් ඉවසපන්. ඔය කුණු කෙල පාරවල් ඉවසපන්. ওই මිනිස්සු ගහන බයිනවා කියන හිතේ ඉවසපන්. එතකොට උඹට ඒක භාවනා පිහිටවන්න සතියක් පිහිටවන්න අරමුණක් වෙනවා. ඉතින් මේ මිනිස්සයා යුද්ධෙට ගිය අතාවගේ තමයි. ආයතලයක් වැදුනා නම් මනං කියලා පස්ස ගන්නෑ. කාගෙන ඉදිරියට යනවා. ආනේ ඒ ශක්තිය වීරියට බුදුහාමතෝ වීරත්වය කියලා කියන්නේ. ඉතින් ඒක පන්නර එන වෙලාවේදී මේ ලාමක දේවල් ලෞකික දේවල් දාගෙන ඒක තනුක කරන්න එපා අඬු කනන්න එපා. ඉදිරියට යන්න අරින්න. ගියාට පස්සේ මම කරන දෙයක් මේකේ නෑ. මේක තුල මේ හේතුඵල ධර්මයක් යනවා. මගේ නිරීක්ෂණයක් විතරයි තියෙන්නේ කියලා වැටහෙනවා. එතකොට නම් කීයගේ කට දිග ඇරලා නැත්තම් කට ඇරලා යෝගාවචරය කිය. නැත්තම් බුබ්බඩියෝ නැත්තම් කම්මැලියෝ නැත්තම් බත්බූසෝ කියලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ගිනියෙන් නැහැකි තරම් කුඩා ප්‍රශ්නයකි. එහෙත් එක ක්‍රමයක් ඇතිනම් සුදුසු ඒවා වරදක් ඇතොත් නිවැරදි කර ගැනීමට යොමු කරමි. ආපසු හැරීම වරහන් ඇතුලේ සක්මන් භාවනාවේදී දක්ෂිනාවෘතවද වාමාවෘතවද කිරීමද නිවැරදි. අපි ක්‍රීඩා පිටියේදී නම් දක්ෂිනාවෘතව ඔර්ලුව සූත්‍රයේ කටුවි යන දිශාවට හැරෙන්නෙමු. ශ්‍රී ලංකාවේ මෝටර රථ ගමනාගමනයේදීද ආපසු හැරීම එසේම නිසා මේ දෙසේමයි සිතමු. උපදේශ පතමු. මෙහි ඉන්නකම් මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ඔහොම කරන්නේ දැන් බටේර ලෝකෙට ගියාම අනිත් පැත්ත හැරෙන්න ගියොත් හැරෙන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් වවුලා ඉතින් වැවිලිගේ දෙට්ටි ගාඩවද පුටු ඉල්ලන්න බෑ නේ. රෝමන් රට ගියාරවද රෝමන් ලවගේ ඉන්න එකයි තියෙන කොයි අතට හැරෙනවද බලන්න සතිය වැඩි තියෙන කොයි අතේද ඒ අත තමයි අත. තමන්ට වැඩිපුර සතිය පිරන්නේ කොයි අතේද? ඒක තමයි ක්‍රමේ. අපිට මේ ඉතුරු කරලා යන්න මොකක්වත් සමීකරණ සමීකරණයක් මේ ලෝකේ නෑ. අපිට ඕනේ මොන දේ කරලා හරි මේ සතිය වඩා ගන්න ඒ මේ පළවෙනි සැරේ සත්‍ය වෙන්න අවස්ථාව නෙවෙයි. ඒක 10 15 සැරේ 20 30 සැරේ වෙනකොට තමයි අපිට තව කෙනෙකුට ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. ඉතින් බුරුමිට ගියාට පස්සේ නම් අනිවාර්යයෙන්ම කියනවා සක්මන පටන් ගන්න කියලා දකුණ කියලා. අපි දැන් වම දකුණ වශයෙන් මෙනෙහි කරා කියලානේ කියන කීයෙන්නකොටම දන්නවා නැකත හරි නෑ වමෙන් පටන් ගන්න තියෙන්නේ දකුණෙන් පටන් ගන්න කියන. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම උඩ සක්මන් මළුවේ භාවනා කරමින් සිටින විට මගේ හිසට උඩින් ලොකු එලියක් දිගට ඇවිත් මගේ හිසේ දිල්සන දැලක් වගේ දෙයක් අල්වාගෙන වගේ ගියා. මම අතින් පිහ දැම්මා. වර්ණවත් දිල්සෙන පාට ආයිත් භාවනා කරන විට බෝලයක් වගේ දෙයක් එළිය වැටි වැටිගෙන ඇවිත් මුණ ළඟට මුණ ළඟටම ආවා. ඊට පසු මාලිගාවකින් ඇතුළට වාගේ ආවා. ඊට පසු මට සති සතිපට්ඨානේ රූපමා වටේ තිබුණා. ඉන්පසු රූකඩ බවටපත් වුණා. මාහට ඇඟට පණ නැතුව ගියා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. අනේ ඔබ වහන්සේට ඇඟට පණ නැති වේවා කියලා කියයි කියලා මට හිතුණා. එසේම වේවා. පඬිතුන් වහන්සේ කියලා එලා අපේකට කිව්වා ලියපන් ලියපන් කියලා ඊට පස්සේ ලියවලු මේ අම්මට එම්බ්‍රිසාවල මාමේ තාත්තා ගහින් වැටුණා මාමටත් එදීම වේවා කියලා ලියමක් ලියලා හිටියලු. ඒ වගේ මටත් තියෙනවා වහන්සේට ඇඟට පණ නැති වේවා කියලා ලියයි කියලා. කරුණා කරලා මූල කර්මත්තාන ගැන කතා කරන්න මේ බයිලා කතා කරන්න එපයි කියලා දවස් තුනේම මං කිව්වා. මේක වැරද්දක් නෑ. නමුත් මේ මූල කර්මත්තානේ කියන්නේ මොකද්ද මේ හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොටවත් කියන්නේ මොකේට හිත යොදාගෙන ඉන්නවත් කියන්නේ. ඉතින් මේ පිරිසක් ඇදගෙන යන්න ලන්ද හදන ලන්දක හැටි බලන්න. මේ කියලා තියෙන මෙන්න මෙහෙම කියලා පටන් ගනින් නඩුව කියලා පටන් ගනින් නඩුවට සාක්ෂි දෙන්න ඉස්සර මේ ආලෝකෙ එන්න පටන් ගත්තා. ඔළුව ඇතුළට ආවා. ඉතින් මාලිගාව වෙනවා. ඉතින් මේ ඩෝප් වෙලා බීලා කියනවාද කියලා දන්නවද? කුඩු ගහලාද කියලා දන්නවද? ආවේශ වෙලාද කියලා දන්නවද? කියන්න එපා මම මේ භාවනා කරන කෙනෙක්. මම මේ මේ සක්මන් කරන කොටයි නැත්තම් මේ ඉඳගෙන ඉන්න කොටයි නැත්තම් මේ වම දකුණ බලන කොටයි නැත්තම් ආස්වාස් ප්‍රසවාස බලන කොටයි මේක උනේ කියනවනම් අපිට මුලක් මැදක් අකක් බලතයි. මෙවට වල්පල් කියන්නේ මට සම්පප්පලාප කියන්නේ වෙන්න එපා මේ ළමංගේ මේ වටිනා අදහස් අත්දකපු දේවල් සම්පප්පලාප වෙන්න දෙන්න එපා ඒ නිසා ඒක ලස්සනට දාන්න ඒ රචනෙට ඒක නිසා මම කියනවා මේ ඉටිට ඕගනයිස් කරන්න නැත්තඳ මේ අතන්න විවේකයක් අරගෙන පටන් ගන්න දවසේ මේ කමටහන් සුද්ධ කිරීමේදී වார்த்தාවක් ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව කෙටි මතක් කිරීමක් කරන්න කියලා. ඊපාර බුරුම ගමනේ යන්න ඉස්සලා යන ඔක්කොම යටි අන්තර රණන් ගිහලා දවස් 3ක් තියාගෙන මේක දවස් 3 සම්මන්ත්‍රණයක් කරා අපි. භවනා කරන එක නෙවෙයි වැඩේ. භවනා උපදේශ අහන එක නෙවෙයි වැඩේ. Taman දකින්නේ ඒකට ගෞරව වෙන විදිහට උසාවියට ගෞරව වෙන විදිහට සාක්ෂියක් දෙන්න. ඒ වෙනතන් බුදුරජාණන් මහාමතුරු බුදුරජාණන්ති කියන විදිහට උනාචේ සඳහන් කළා තියෙනවා අපදානේන සම්පායති. තමන් අත්දකපු දේ සපෙයිලා කියන්න පුළුවන් වෙන්න ඕන. කාටවත් සැකෙන්නේ නැති වෙන. ඉතින් මේ මූල කර්මත්තාන කියන වචනයක්වත් නැතුව මේ විස්තර කතා කරලා මටත් තංගී අමාරුව ස්වාමීන් වහන්සේට එසීම වේවා කිව්වහම හෙට යනකොට සෝරි කියලා වට හිතෙනවා. දැන් කිස කියලා කියන්නේ මම Nissan වණ කියලා টොප් එකට භාවනා කරා කියලා කියලා ආනකොට මේ දැන් Nissan වණ ඉඳලා කියයි කියාවේ ඇමරිකාවේ විස්තරයක් කියාවේ ගෙදර ගිහලා. ඉතින් ගෙදර ගිහින් මිනිස්සු දන්න මේ යක්ෂයාට ඔයාට මාරු වෙලා මේ භාවනා කරනවා කියලා පිස්සු අදාගෙන ඉදර ඇවිල්ලයි. ඒ පොඩි දේ පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ නැත්නම් ඒ තොරතුරු සියල්ලම අස්ථානගත වෙනවා. තොරතුරුන්ට ලැජ්ජ වෙනවා. අපි ලැබ් එකේ ඒ දවස්වල බෝඩ් එකක් දාලා තිබුණා හැම බඩුවකට නිසි තැනකොත් හැම තැනටම නිසි බඩුවකුත් ඇත. ඒ තැන ඒ බඩුව තැම්පත් කරන්න වෙන තැන දාපුවම අස්ථානගත වුණාට පස්සේ කිසි වටනා කරන්නේ නැහැ. ඒ නිසා තොරතුරු දාන්න ඕනේ අදාළ විදියට. ඒ නිසන්නවනේ අපේ ධම්මනිසන්ති ආමතුරු නිතරම කියන දා තමයි යමක් කතා කරනකොට පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ. මොකද්ද මේ කියන්න හදන කියලා කියලා විස්තර කියන්නේ. එනතු විස්තර කිව්වට ඒක අස්ථානගත වෙනවා. ඒක නැත්තම් ගොම තියෙන කලයකට කිරි දෙවුවා වගේ. ගොම තියෙන භාජන වල කිරි දොවන්නේ නැහැ. ගොම කිට්ටු කරන්නේත් නැහැ. ඒ නිසා මම කියනවා ඒ හෙට අපි රිට්ටි ටික ඉවර කරත් අදවත් ඒ මූල කර්මත් මේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ වාර්තාවල් ලියන ක්‍රමය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න දී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනා වැඩමුළු කීපයකට සහභාගී වී ඇත. එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී මම දැන් මෙතනයි සිතමින් වැඩ කටයුතු වල යෙදෙමි. එවිට මේ ධාතු වල ක්‍රියාකාරීත්වය හොඳින් දැනේ. ඊදර ඇවිදින විට පාරේ ගමන් කරන විට සක්මන් භාවනා යොදා ගනිමි. නමුත් භාවනාවට වාඩි වීමට ලැබෙන්නේ සතියකට පැය දෙකක් හෝ තුනක් පමණි. මෙසේ වාඩි වුණත් භාවනාව හොඳින් වැඩේ. නිතිපතා භාවනා නොකිරීමෙන් සතියට බාධාක් වේදයි ඉතා කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ අපේ ජීවිතවල තියෙන කාලකන්නිකම දිහා බලන්න. සුමානයකට දවස් දෙකක් තුන පැය තුනක් ගන්න ඇරලා ඊටු සියල්ලම කඹරනවනේ. මෙච්චර ඕනකම තියෙද්දි මෙච්චර Tamanට කැමැතිකම තියෙද්දි සුමානයකට පැය තුනකට වැඩි අපිට වෙන් කරගන්න බෑ. මොන්න තරම් දාස භාවයක්ද කියලා බලන්න. මොන්න තරම් මැටි කරත්තයක් අදින ගොනෙද්ද කියලා බලන්න. නැත්නම් එළ දෙනක්ද කියලා බලන්න අපිට අවශ්‍ය වුණත් ගන්න බෑ. එතින් අපි ඉතුරු ටිකට කියනවා යුතුයකම් වගකීම් කියලා. බහාර කියලා නෑ කැම්බිරිලි. සාප කන්දොස් කිරියාවක්. ඒ නිසා ඒ කටයුතු කරන අයට හොරෙන් අත්‍යවශ්‍ය නිසා නෙවෙයි මම මේ කියන්නේ මේ හිත හදාගන්න පැය තුන නෙවෙයි මට හතරක් කරගන්න ලැබේවා කියලා උත්සාහ කරා. මං කියන්නේ තුනේ ඉඳලා හතරට ගියාට සතිය තුනේ ඉඳලා හතරට යනවායි කියලා. හතරට ගිය දවසේ පහක් කරන්න බලන්න. මේකට බුදුහාමුදුරු දීලා තිනේ සීලය නිතරම අදි සීලයක් වඩපත් කරගන්න. චිත්ත ශක්තිය අදි වෙලාවට අදි චිත්ත භාවනාවක් වඩපත් කරගන්න. ප්‍රඥා භාවනා අධි ප්‍රඥාවක් වෙන්න ආරින්ට එහෙම නැත්නම් හිතන්න මේ මොකද්ද මම මේ ගත කරන ජීවිතය කියලා. මේ අනුන්ගේ න්‍යාය පත්‍රකෙන් නෙමෙයි නටන්නේ. කවුදෝ ගහන පදයකට නටනවා නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඉතින් මේ භාවනා කරන්න ගියාට පස්සේ තේනවා අපි බත් බැලයෝ කාමරාජිනීගේ කාමරායදානීය බත් බැලයෝ මේකේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරපේ කරන්න ස්තුතිවන්ත වෙන්න නමුත් අනික් කට්ටිය මීටත් වැඩිය දුර්ලභ. සුමානකට බය තුනක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා යාඥා කරන්න පතන්ඩ අදිෂ්ඨාන කරන්න චිත්ත ශක්තිය ඇති කරන්න මට දැන් තුනක්වත් හම්බුනේ විශාල පිනකට මේක තුනමාර වේවා හතර වේවා පැතුපමණින් ලැබෙන නිසා නෙවෙයි. නැත්නම් ඒක සබ්බේ ධම්මා ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා තියෙනවා. අන්න ඒක ඇති කරන නැති කරන බලන්න ඉස්සර ප්‍රමාණය වැඩි කරනකොට තමන්ට චිත්ත ශක්තියත් වෙනවා, අදිෂ්ඨාන ශක්තියත් වෙනවා, සතියත් වෙනවා. මේ ලියපෙකනාගේ ඉලක්කම තුන අරගෙන මම මේ චෝදනා කරන නෙවෙයි. ඒකෙන් අදහසක් ඇති කරගන්න සුමාන පැය කීයක් තියනවාද? ඒ පැය වලින් මෙච්චර ගාන්නම් මට යොදන්න පුළුවන් වෙන්නේ මෙච්ච මීට ඉස්සලා නම් එක පැයක්වත් තිබුණේ නැහැ. දැන් තමයි ඔය දඟලපු නිසා තමයි සතිය දැනගත්ත නිසා තමයි පැය තුනක්වත් හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක හතර කරන්න හදනකොට තේිනවා අපි හම්බ කරපු ප්‍රිය වස්තු නිසා තමයි අපිට මේ පැය තුන ඇර ඉතුරු සියල්ලම නාස්ති කරන්න වෙලා තියෙන්නේ. නිසා පුංචි අදිෂ්ඨානයක් ගන්න තුන හතර හතර පහ. බබෙක් කවිදිනකොට හතයි හතයි කියන වගේ ටික ටික වැඩි කරන්න. එතකොට පෞරුෂත්වයේ වැඩිවීමක්, තේමාවේ දියුණුවක්, අදිෂ්ඨාන ශක්තිය වැඩිවීමක් ඒක තදින් බලපානවා සතියේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ උදරයේ පිම්බීම හැකිලිම වාර 12ක් පමණ නොකඩී නිරීක්ෂණය කළෙමි. අනතුරුව පරිමුඛයට හිත යවා ආනාපාන භාවනාවේ යෙදුණෙමි. පරියංක භාවනාවේදී විනාඩි 20කින් පමණ වේදනා දැනේ. එවිට මම මෙතන කියන පාඩේ පිටට මතක් කර දී ඉදිරියට යමි. පැය එකක් පමණ වේලා භාවනා කරන බව සිතට තරේ මතක් කර දී ඉදිරියට යනවා. එවිට දැනෙන බාහිර සිතුවිලි වේදනා ආදිය මාර්ග බාධක බව හැඳින එවෙලේම මතක් කර දෙමි. එසේ ඉදිරියට ධෛර්යෙන් භාවනා යෙදෙන විට සමාධිය ලැබේ. එය ප්‍රීතියත් ප්‍රබෝධයක් බවට දැනේ. පාර පෙන්වූ ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ සඳහා ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ ලියලා තියෙන සමාධිය ලැබෙනවා, ප්‍රීතිය ලැබෙනවා කියලා මම හරි සතුටුයි අහින්ද. ඒ සතිය වැඩෙනවා කියන වචනේ කියන්න පුරුදු වෙච්ච දවසේ තමයි බහතීරුවා වෙන්නේ. සමාධිය කියලා කියන්නේ මට එච්චර ඇලර්ජික් නිසා කියනව නෙවෙයි. නමුත් ඕක විශ්වාස කරන්න බැරි දෙයක්. සතිය වැඩෙන බවට වාර්තා කරන්න, ඒක ප්‍රකාශ කරන්න, ඒකට දක්ෂකම් ඇති වුණා නම් මම දන්නවා යමකට මුල පුරලයි කියලා. ඔය කියන සමාධිය නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඕක එනවා යනවා. ගිය දවසේ වහකණ්ඩ හිතෙනවා. මොකද සත්‍ය පිළිබඳව ඉස්සර කළා කතා කරන්න පුරුදු වෙන්න, ලියන්න පුරුදු වෙන්න, ක්‍රියා කරන්න පුරුදු වෙන්න. එතකොට ඒක එක දිගට සීරුවට අල්ලලා යන වැඩක් වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස මා සක්මන් පතේට පිවිස සක්මන ඇරඹීමට පෙර අනිත්‍ය කයේ ස්වභාවයේ වරහඟත පට ව්‍යාපෝතේජ වායෝ ධාතු මෙනෙහි කර හිතට යෝජනා කරනවා මේ කයත් සමගින් මේ ගමන යමුය කියා අනතුරුව සිත හා බැඳී පළමු පියවර තබමි දෙවනි පියවර තබමි. මෙලෙසින් ඉදිරියට ගොස් සක්මන නිමාවට පැමිණ කයේ සිත පවත්තමින් අවස්ථා තුනකට ආපසරේ යලි සක්මනේ යෙදෙමි. සිත බොහෝ දුරට පයේ එසවීම, තැබීම හා බැඳී පවතී. අතරමඟ වෙනත් තරමකට සිත යොමු වුනොත් සිතෙන්ම විමසා පියවර කීපයකින් නිසි තැනට ප්‍රවේශ වෙමි. සක්මනේ භාවිතා කරන මේ ක්‍රියාවලිය නිවැරදිව සැකයක් ඇති හේන් විමසමි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේක දිගට දිගට කරනකොට මේ සඳහා යොදන ආයාස කරගති අඩු වෙනවනම් ප්‍රයෝග අඩු වෙනවනම් ව්‍යාපාර අඩු වෙනවනම් ක්‍රමේ හරි. නමුත් ආයාස කරගතිය ව්‍යාපාර කරන ගතිය ප්‍රයෝග කරන ගතිය වැඩි නම් ඒක දරතයක් ඒක දුක සොයා යාමක්. ඒ නිසා මේක කරන ගමන් බලන්න નિરાයාසයෙන් මේක වෙන බවට යනවනම් ඒක පෙරම පෙරමග ලකුණක් සුබ ලකුණක් මංගල ලකුණක් කියලා ගන්න පුළුවන්. පෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්සේ මා පරිරංක භාවනාව සඳහා හිඳ ගනිද්දී මට ආනාපානයේ පටන් ගැනීමේදීම දැනුනි. එනම් සිහින් සිහිල් උලන් රැල්ලක් නාසයාගේ ඇතුළු වී උදර කුහරය දක්වා යන අයුරුත් උණුසුම් රැල්ලක් උදර කුහරය හකුලාගෙන පිටව යන අයුරුත් දැනුනි. මොහොතක් එලෙස දැනෙමින් පැවතියත් පසුව නොදැනිනි. නැවත නාසයේ අග සුලන් රැල්ල ගැන අවධානය පසුවත් මාහට ආනාපානය නොදැනුනි. පසුව උදර කුහරය දෙසට අවධානය යොමු කරද්දී බැලුමක් පිම්බෙන ආකාරයට හා හැකිලෙන ආකාරයට මට දැర్శණය විය. දෙතුන් වරක් එලෙසම සිදුවිය. මා ඒ දෙස අවධානයෙන් බලා සිටීමි. ඒ පසු නොදැනී ගියේය. නැවතත් මා නාසය අගට සිත යොමු කළත් හුස්ම ගන්නා බවක් නොදැනුනි. ඒත් නැවත ගැහෙන ශබ්දය පමණක් මට ඇසුනි. ඒත් පපුවර ගැහෙන ශබ්දය පමණක් මට ඇසුනි. මෙසේ විනාඩි 10ක් පමණ සිටීමි. ඉන්පසු සක්මන් මළුවෙන් බැහැර වීමට සිදුවීමෙන් ඉන්පසු අවධානය යොමු කිරීමට නොහැකි විය. මින්පසු මා කල යුත්තේ කුමක්දයි මාහට පවසා දෙන මෙන් ඉල්ලා සිටිමි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔය මේකේ ප්‍රශ්නයක් වෙන මේ සක්මනක්ද විස්තර කරන්න පරියන්කයක්ද විස්තර කරන්න කියලා මට පේන විදිහට සක්මනේ ඉඳගෙන ආනාපානේ කෙරුවා වගේ පටලවිල්ලක් තියෙනවා. ඒක පුළුවන් තරම් විසඳගන්න තුම්පලක සඳහන් වෙලා තියෙනවා ප්‍රස්වාසයේ වැටෙන්නේ නැතුව යනවා. පපුවේ රුස්සියම පහත් වුණ වැටෙහි යනවා කියලා අන්නේ නොවැටෙහි යන තැන තමයි ඔන්න භාවනා පටන් ගන්න තැන. අන්න ඒකට සම්පූර්ණ අවධානය යන්න නොවැටීම, නොදැනීම වැටහෙනවා නම් ඒක මේ වැටහුණ දේක අභාවය අන්න උතර තමයි පැලිර තියෙන්නේ. ඔතනින් තමයි ඉදිරියට යන්න තියෙන අන්න ඒකට පූර්ණ අවධානය එහෙම නැත්නම් ආසන්න භාවයේ උච්ඡන්න භාවයෙන් භාවනා කරනකොට තමන තේරෙන පටන් අරගනි ලොකු ආධ්‍යාත්මික ගැඹුරක් තියෙනවා කිය. ඒ නිසා මේක තුම්පලක ඒක පය ගහිලා තියෙනවා. අන්න ඒක විවරයක් කරගන්න. ඒක ජනේලයක් කරගන්න. ඒක දොර කවුලක් කරගන්න. ඒක නිබ්බාන මුඛයක් කරගෙන ඒ නොදැනෙන දැනට එනකොට දෙගුණයක් අවධානයෙන් ඉන්න බොහෝම කෙටිව ඉක්මනට ඍජුව දැනගන්න පුළුවන් වෙයි මෙතෙක් ආවරණ වෙලා තිබුණ දේවල්. ගෞරවනීය ස්වාමින්වහන්ස පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ලට සිත යොමු කෙලෙමි. හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින් වී ගියත් අත නොහැරම අවධානයෙන් සිටියෙමි. විටින් විට වෙනස් සිතුවිලි පාවී ආවත් ප්‍රධාන අරමුණට එයින් හානියක් නොවිය. පැයකටත් වඩා කාලයක් හුස්ම රැල්ලේම අවධානය තබාගත හැකි විය. අවසානයේදී සිතට අලසකමක් දැනේ. මේ අවස්ථාව වැඩි දියුණු කර ගැනීම සඳහා මා කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දුන මැනවි. ඔය මගේ තුනී වෙනකොට අලසකම එනවා වෙනුවට අති ප්‍රමෝදය, අභිප්‍රමෝදය, දැඩි අවධානය එහෙම නැත්නම් ප්‍රමෝදයේ සතිය සුඛය වගේ දේවල් වයවට මේක හැරෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒ යන්ත්‍රණේ දන්නේ නැත්නම් ඒකට අවධානය නැත්නම් සූදානම් මනස නැත්නම් ඉබේම නිදිමත ගතියක් කම්මැලි ගතියක් එනවා. ඒ නිසා නිදිමත ගතිය කම්මැලි ගතිය පැමිනීම ප්‍රමෝදවත් වීමට අරමුණක් කරගන්න. අභිප්‍රමෝදයන් කියන අති ප්‍රමෝදේ වීමට අරමුණක් කරගන්නවා නම් තමන්ට පැමිණි දුක පැණි හයි කරගන්නවා කියන එක මේ මතුවෙච්ච කරදරේ කංකරච්චලය ප්‍රීතිය ප්‍රමෝදයට කාරණාවක් කරගන්නවා කියන එක තමයි ඔය අයෝනිසෝමනසිකාරයෙන් යෝනිසෝමනසිකාට හැරෙනවා විපත මනසිකාරය උපාය මනසිකාරය කියන්නේ ඒ නිසා සියලුම අංගපසංග ටික තියෙනවා යහ කල්පනාව යහපත් සංකල්පනා සම්මා සංකප්පය අඬා ගහෝ ගන්නවා මෙතන. ඒක ඇවිල්ලා නැහැ. ඒක ඇති කරගන්න උත්සාහ කරන්න. ඒකට තියෙන එකයි එක පියවරයි තියෙන්නේ මේක සූදානම් වෙලා යන්න ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ මේකට. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ සවස පරයන්ක භාවනාවේ යෙදෙන විට මම ඊටා හොඳින් සමාධියටපත් වූ යෙමි. පරයන්කේ වාඩි වී හුස්ම දෙස හොඳින් බලා සිටියෙමි. ඉන්පසු මට කිසිම අරමුණක් මතක නැත. අහස් කුහරය තුල ලස්සන ලෝකයක් මට මතකය. මගේ මොළයේ සිට විවිධ හිරණ විසිරී මාවට පළඟිමෙන් රැස් වූවා මතකයේ ඉන්පසු කිසි විස්තරයක් මට මතක නැත. මගේ ඊළයට කූඩුව මගේ දිවෙන් මැවී පෙනුනි. ඒ කවුරු හෝ තදින් මිරිකන්නාක් මෙන් තද පීඩනයක් මට දැනුනි. වරින් වර නිදා නිදා සහිත නිද්‍රා සහිතව මේ දරා සිටින්න උත්සාහ කළෙමි. මගේ උගුර බිව සම්පූර්ණයෙන් තද වී අක්‍ර වී තිබුණි. දරා සිටින්න උත්සාහ කළත් මට දරා සිටින්න අපහසු විය. හුස්ම ගන්නට අමාරුසේ තද පීඩනයක් තේරෙන්නේ එකක් ඇති වී ඇති බව මට දැනුනි. මට මම තදයේ බිය වී ඇසෑර බැලීමි. ස්වාමින්වහන්සේ ඉදිරියෙන් සිටින බව පෙනී මගේ බිය නැති විය. මම වෙලා බැලුවෙමි. 3:45 සටහන්ව තිබුණි. දිවේ යක්ෂයේ ගතිය දිගටම විය. පපුවේ පීඩනය නැති විය. මේ භාවනාවේදී ඇතිවෙන දෙයක් බව සිතා මම නැවතද භාවනාවේ යෙදුණෙමි. මීට පෙර කීප වතාවකම මට මේ தત્ත්වය ඇති වී මම අධික ලෙසට බියටපත් වී මට දරුණු අංශභාගයක් එන්න දෝ කියා සිත සිතා මම භාවනාව නැවැත්වූ වාර කීපයකයි. මේ தත්වෙට මා මුහුණ දෙන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. වාසයේ නිරෝගී වේවා දීර්ඝායු වේවා සාසනීය බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් සුවත් වේවා. මේකේ බැලුවොත් ඒක නාට පිටිපස්සෙල්ලා මේ බය කියන එක ඉස්ලාම් දර්ශ ගොඩාක් එනවා ඊට පස්සේ එනවා අර පොඩ්ඩක් අඩුයි ඊට පස්සේ ආයෙත් එන්නේ නැති වෙයි නමුත් එනවා ඊට වඩා ටිකක් අඩුයි ඔහොමම ටික ටික ටික ටික ගෙවුනට පස්සේ මේක ප්‍රයෝගයෙන් අතහැර බවට අහ ගන්න පුළුවන් මේක අහම්බෙන්වත් දෙයියෝ දුන්නටවත් නෙමෙයි නතර වෙන්නේ හොඳටම සිබිලා ආයෙත් එලා ආයෙ අඩු වෙනවා ආයෙ අඩු වෙනවා ඔහොම වෙවි වෙවි වෙවි බය අනිත් පැත්ත විශ්වාසය අවික්කප්පසාදේ පහළ වෙනවා. ඉතින් ඕකට හදිස්සි වෙන්න යන්න නරකයි. ක්‍රමයෙන් වෙන දමල ගහලා යන්න හිතෙන තරම් තියෙන බය අඩු වෙනවනම් ඒක තමයි භාවනාවේ ඇති වෙන චිත්ත ශක්තිය. ඒ නිසා අලුතින් ක්‍රම හොයන්න එපා. මේක නැවත නැවත කිරීමෙන් මේ හුරු කර ගැනීමෙන් අත්දැකීම් බහුල කර ගැනීමෙන් මේ ධර්මතාවයට හේම වැඩෙන්න අරින්න. ඔක දැන් වැඩෙමින් පවතින්නේ කියලා නම් පේනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ අද උදෑසන 10ට පරයන්ක භාවනා පටන්ගෙන හුස්ම ගැන අවධානය යොමු කර සුළු මොහොතකින් ඔබ වහන්සේ අද උදෑසන දෙසූ ධර්ම දේශනාවේ කරුණු ගැන මතක් වන්නට පටන් ගති. මොහොතකින් ඒ දැනුණු වහාම නැවත හුස්ම රැල්ලට අවධානය යොමු කෙලෙමි. ඒත් නැවත නැවත ධර්ම දේශනාවේ කරුණුම මතක් වුනි. සමහර විටක විනාඩි කිහිපයක්ම ධර්ම දේශනය කෙරෙහි සිත යොමු වී තිබිනි. මේ මගේ සතිය කැඩී යාමක් කියා තීරණය කර පරයන්කෙන් නැගිට සක්මන් භාවනාව කෙලෙමි. එහිදී බාධාවකින් තොරව සක්මන් භාවනා කරගත හැකි විය. එහිදී පාදයේ තෙරපි වැලි ඈත්වන හැටි දැනුනි. දකුණු පාදයට වඩා වම් පාදයට වැලි තෙරපීම වැඩි බවක් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල අමතක වී ධර්මදේශනාවේ කරුණු මතක් වීම මගේ සතිය කැඩී යාමක්දයි පහදා දෙනසේක්වා ඔබ වහන්සේ අදිස්ථාන කරන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි පතමි. මේක මේ වගේ එක සිද්ධියකින් හරි අමාරුයි කියන්න හිතලා බලලා කියන්න පුළුවන් ඒක එච්චර වැඩක් නැහැ. නමුත් සතිය කැඩෙනවයි කියලා කියනවා දන්නේ නැත්නම් සතිය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අසතිය පිළිබඳ අවදි භාවයෙන් තමයි. සතිය එක දිගට තියෙනකොට ඒ සතිය පහ අත පහක වටනාකම නැහැ. ඒක කැඩෙන්නේ කොහොමද නැවත හදාගන්නේ කොහොමද කියනකොට තමයි සතිය විවිධාංගීකරණය වෙන්නේ. ඒ නිසා ඒක කැඩි කැඩි හැදීමේදී තමයි මේ ඒ වටිනාකම තියෙන්නේ. වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා තිබුණා මේ ත්‍රී වීලර් එක පිටිපස්සේ. මේ කෙලින්ම ගඟ නිකාන් ඔය ගලනකොට කිසි ගතියක් නැහැ. වංගු වංගු ගලනකොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලනකොටයි මොකද කාර් පොඩි මනට පිටිපස්සේ ඉන්න එක බලන්නේ සයිඩ් එකෙන් ඉස්සරහින් එක කණ්ඩා වගේනේ. ඉතින් ඩයිවර්ට පේනවා පිටිපස්සේ ඉන්න එකන බලනකොට මූණේ ලස්සන. සයිඩ් කණ්ණාඩියෙන් බලනකොට මූණ ලස්සන තියෙනවා. මේ සතිය එක දිගට යනකොට නිකන් පතෝල හොද්දයි බතයි වගේ. ඔය කැඩි කැඩි හදනකොට මේ සතිය දණිපණි ගහලා නැගිටින වෙලාවක් වෙනවා. ඉතින් ඒකෙදී පිටේ ඉඳලා මට ඒකට කියන්න බෑ. මේක කැඩීමක්ද නැත්නම් නැගිටින්න හදන දැඟලිල්ලක්ද කියලා. ඉතින් යෝගාවචරය තියෙන එක නැවත නැවත බලලා ඒකේ ආරේ ඒ ක්‍රියාදාමය එතන අත්දැකීමේ එකතුව බලයි කියන්නේ ඒක සිද්ධියක් බලලා හරි අමාරුයි කියන්නේ. නමුත් ප්‍රධාන හානියක් මොකක්වත් වෙලා නැහැ. දිගට පරිශීන කරගෙන යන්න බලනකොට Tamanට Tamanටම වැටෙහි දිගට දිගට කිරීම හරහා. දිගට දිගට කරන්න කියන එක විතරක් නම් මතක් කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ඥානාංගයක් ලෙස සඳහන් වන ප්‍රීතිය ප්‍රීති සම්බුද්ධංගේට අයත් ධර්මතාවයක් දෙන්න පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ වතුරේ තෙත ගතිය තියෙනවද කියලා අහන එක තමයි ඉතින් අහන්නේ ඔය. වතුර කියන්නේ තෙත ගතිය තියෙන එකක්ද? ප්‍රීතිය කියන්නේ ප්‍රීතියද? ඉතින් මේ කාට තියෙනවට අහන ප්‍රශ්න කියලා මට හිතෙන. පීචි සම්පෝඥයෙන් කියන පීචි තමයි ඉතින් වෙන මොකද්ද කියන්නේ තේ. මේ මොකද්ද වෙන නොකිය වෙන මේ වචෙන්ට ආපු නැති ප්‍රශ්නයක් මේකේ තියෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ. නමුත් මේ භාෂාවක් මෙතන තියෙන මේ ප්‍රීතිය සම්බොජ්ජංග කියන පදයට විශේෂණ පදයක් වුණත් ප්‍රීතිය තනිකර හිටගත්තත් කුද්ධිකා ප්‍රීති කනිකා ප්‍රීති අද වශයෙන් කඩලා ගියත් මේ එකම චෛතසිකයක් ගැන තමයි මේ කතා කරන්නේ. පෙරුවන් සරණයි ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කරන හැම අවස්ථාවකම මා කෙරෙහි සතිය පවත්වනවා වෙනත් අරමුණු කරා නොගොස්ම මේ කෙරෙහිම සතිය පවතිනවා. එයින් මම ප්‍රීතියක් ලැබුවත් ඒ ගැන හිතන්නේ නැතුව දිගටම භාවනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ වැඩි දුරටත් මේ භාවනා කරගෙන යන මට එහි ඉදිරියට එන අවස්ථාවක් වෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අවස්ථාවන් පැමිණෙන්නේ කෙසේදයි මා ගැන අනුකම්පාවෙන් පහදා දෙනමෙන් බෝවහන්සේගෙන් කාරණක විල්ලා සිටිමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි සරණයි ආරක්ෂාවයි. මේ නොලැබිච්ච දේවල් බලාපොරොත්තු වෙන එක තමයි එවැනි ධර්ම නොවීමට එකම හේතුව. ඒ නිසා ගැන කිසිම අපේක්ෂාවක් නැතුව භාවනා කරගෙන යන්න. ඒකට ඕක විතරක් නෙවෙයිටත් වැඩි දේවල් හම්බ වෙනවා. ඒ නිසා මේ අරක ලබා ගන්නෙ කොහොමද මේක ලබා ගන්නෙ කොහොමද කියන භාවනාව නිකන් ඉල්ලුම සැපෙම නීතියට කරන මේ ආර්ථික බිස්නස් එකක් විතරයි. ඒක වෙන්න දෙන්න එපා භාවනාවේ. මේ සතිය දිගට පවත්වාගෙන යන්න පවත්වාගෙන යනකොට අවශ්‍ය දේවල් සතිය විකින්ම සම්පාදනය කරයි. එව නැතුව මේ ඉලක්කම් හදාගෙන ලයිස්තු හදාන වගු හදාන මේ අරක බලන්න මේක බලන්න යනවා කියලා කියන්නේ ඒ පොතේ දැනුම අජීර්ණයට හිටපු වෙලාවක්. ඒ නිසා කරුණාකර පොතේ දැනුම පැත්තකට දීලා පැත්තකට දාලා මේ අත්දැකීමට අස්පනා අපිට අත්දැකීමට ප්‍රමුඛතාවය දෙන්න. එතකොට මේ ඔක්කොම දිගහැරලා යයි. අවසාන ලිඛිත ප්‍රශ්නය ගරු ස්වාමින්වහන්ස ආකාසංචායතනයට හිත වැඩීමේදී භාවනා අරමුණ ආස්වාද ප්‍රසආතයෙන් බැහැර වී උපේක්ෂාරමයේ හිත තබා ගත යුද්ධ යන්න පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. මේකෙදී හුඟක් වෙලාට ඉස්සල ප්‍රශ්නේ මේකේ දෙකේම මට පේනවා මේ ආකාසානං ඡායතනෙ කියලා කියන මේ අරූප ධානය පස්වෙනි ධානය නැත්තම් පළවෙනි පස්වෙනි එක අෂ්ට සමාපත්තිය නැත්තම් හත පළවෙනි අරූප ධානයේ මේ භාවනාදී විස්තර කරන මේ අරමුණේ නැතිවීමට ගන්න ආකාශයත් එක්ක පටලවාගෙන නැත්නම් බරදොල වටහා ගැනීම නිසා හුඟ දෙනෙක් මට ඍජුව චෝදනා කරනවා මේ ඔබ වහන්සේ මේ සමත භාවනාවේදී තියෙන ධ්‍යාන කොටස් අරූප ධ්‍යාන කොටස් මේ විපස්සනාවට පටලවාගෙන තියෙනවා ඒක නිසා අපේ සම්ප්‍රදාන කූල ඉදිරිපත් කිරීමට ලොකු අභියෝගයක් තියෙනවායි කියලා මේ ඉදිරිපත් කෙරේ. ඉතින් මේකත් ඒ වගේ පටලවිල්ලක්. ඒ ආකාසානං ඡායතනී කියන සමත ක්‍රමය තුලින් තමයි මේ විපස්සනා අත්දැකීම කියන්නේ. ආකාසානං ඡායතනී කියන ධානයට සමවැදීමක් හෝ වශීකිරීමක් මෙතන කෙරෙන්නේ නමුත් නාස්තික ප්‍රඥප්තිය විස්තර කරන්න ওই වචනේ ගන්න. ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කියනවා මම නිස්තන් වණ්ඩ ගිහිල්ලා ආකාසානං ඡායතනේ අරගෙන අවිල්ල තියෙනවා කියලා. ඉතින් කට්ටිය වට වෙලා බලනවා කෝ කියලා. නෑ නෑ මේ මේක මේ මේ මේ ආකින්චඤ්ඤායතනේ මේ තියෙන එක මොකක්වත්ම නැති එක කියලා පෙන්වන්න හදනවා. ඉතින් කට්ටිය රෙද්ද උසලා බලනවා මොකක් හරි වෙනලා තියෙනවද නෑ. නිසා මේ වචන අල්ලපු ගමන්, දාපු ගමන් අල්ලි කරදරයක් තියෙනවා. ඉතින් ඒ නැතුව පාවිච්චි කරන්න බෑ මහසීසාරද ස්වාමීන් වහන්සේ සංනිකර සුද්ධ විපස්සනා විස්තර කරනකොට සමත ණය ක්‍රමයේ අරගෙන ණයක් ගහණය කියලා වෙනම පරිච්ඡේද තියෙනවා. සමත ක්‍රම යන්නේ මේක විදර්ශනා යෝගාවචරය අත්දකින්න ඇති ගන්න. විස්තර කරනවා. ඒ වගේම බය නැතුව කියන්න පුළුවන් ඔය පොට්ටපාද සූත්‍රයේ චුලසුඤ්ඤත සූත්‍රයේ සමත ධ්‍යාන නැවේ කතා කරන්නේ. නමුත් මේ ඒ මට්ටම් ඒ ඒ ධ්‍යාන මට්ටමේ තියෙන හිත් මේ විපස්සනා කරනකොට ඇති වෙන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒක අර සමත ගුරු රේක බුද්ධියට සින්න කරගෙන විපස්සනා කට්ටිය ගැන කතා කරනකොටත් කැමති නැහැ. එහෙම දිවට මේ අපේ කට්ටියත් ඒක කර ගහගෙන නම්බුනා බලන්න හදනකොට අලි කරදරයක් කරනවා. ඒක නිසා මේ ප්‍රීතිය කියන එකයි ප්‍රීති සම්බොජ්ජංගය කියන එකේ මම බැජ් එකට දාගන්න ඕන ප්‍රීති කියලා නිකන් ගාගන්න නැත්නම් ප්‍රීති සම්බොජ්ජං කියලා දිග බැජ් එකක් ගාගන්නද කියලා අහනා වගේ තමයි මට හිතෙන්නේ. ඒ නිසා මේ ගෙදර යනකොට මම මේ අහකාසානං ඡායතනය කියන පොඩ්ඩක් කාලා බලන්න එන්නකෝ. ඔන්න කතාව. ඉතින් ඒකේ වෙන්නේ ඒකෙන් වෙන්නේ අර හිතේ අනවශ්‍ය සැකයක් ඇති වෙනවා මේ තාම මේක වශී වෙලා නැතුව තියේදී අපි සාමාන්‍ය මාළුව හිතනකොට තමයි ලුණු බලන්නේ. ඒ වගේ ලුණු බැලිල්ලකට නම් මේක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් ඒක පදන් වුණාට පස්සේ තමයි කන්නේ. ඒ පදන් කිරීමට කියන්නේ වශී කරනවා කිය. වශී කරනකොට මේ ප්‍රශ්න වයි කියලා කිසි තරහක් මයි ළඟ නැහැ. ප්‍රශ්න අහන්න ඕනේ අපිට නැත්තම් මෙහෙම සාකච්ඡා කරන්න වෙන්නේ නැහැ. නමුත් නිගමනයකට එන්න දෙවන්නේකට දෙන්න බෑ කිසිම තාක්කයක්. එකක් කියද හැරි ඔබ නැවත කරන්න. නැවත නැවත කරනකොට තමයි භාවනාවක් නම් සැක දුරු කරලා ශාන්තියක් ඇති වෙයි. පොතේ දැනුමක් නම් සැකේ එන්නෙන් වැඩි වෙලා භාවනා කරන්න එපා. නිසා නිතරම ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යන්න අනුපස්සනා කියන දේ අනු අනුපස්සනා කරපු කරපු දේ නැවත නැවත කරන්න. එතකොට අනිවාර්යයෙන්ම තමන්ටම තමන්ගේ ප්‍රත්‍යක්ෂණය උරගා බැලීම සිදු වෙනවා. ඉතින් අද හරියටම මේ දී ඇති වෙලාවට හරියන්න ප්‍රශ්න ලියවිලා තියෙනවා. ධර්ම සාකච්ඡාවේ වැඩ මෙතනින් સમાપ્ત කරනවා අපිට පැයක පමණ කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි